එකටම ධර්මය හොඳට තේරුම් ගත්තාම අපිට භාවනාවට කියලා 아무තු කාලයක් අවශ්‍ය නැහැ. මොකද අපි ජීවත් වෙන ශේත්‍රයෙන්ම අපිට ගොඩ යන්න තියෙන්නේ. අපිට කන දිවනාස ශරීර කියන මේ ආයතන ටික පරිහරණය කරන විදිහටමයි කර්ම රැස් වෙන්නේ කෙලෙස් ඇති වෙන්නේ දුක ගැටලු ඇති වෙන්නේ එතකොට අපි එක තැනක ඉඳගෙන භාවනා කළත් හොඳට මතක තියාගන්න ඕනේ අපි ඒ වෙලාවෙදි නුවණින් බැලිය යුත්තේ අපිට ප්‍රිය වෙන ලෝකෙට හම්බ වෙනකොට මොන දෙන ආකාරය අපි එක තැනක ඉඳගෙන භවනා කරනකොට වුණත් එතනින් ඇති වෙන නුවණ අපහු නැගිටලා ආයතන පරිහරණය කරද්දී ඉදිරිපත් වෙන නුවණක් වෙන්න ඕනේ. ඒකෙන් මම කිව්වේ දැන් කිසිම වෙලාවක මනස තුල ඇති වෙන කෙලෙස් රාගදේශම සිතුවිලි එකම ඔට්ටු වෙන්න එපා. එහෙම නගෝ වෙන්න ඕනේ. නමුත් ඒකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. ඒකෙන් අදහස් කළේ මොනවා? අපිට මේ ලෝකයේ පරිහරණය කරනට හම්බ වෙනකොට මේ ආයතන ටික තුල රැවටිල්ල නිසායි අලුතෙන් අලුතෙන් කෙලෙස් ඇති එතකොට ඇතිවෙච්ච කෙලෙස් නැති කරන්නත් අලුතින් ඇති නොවෙන්නත් අපි ගල්ත යුතු ක්‍රමවේදය එකමයි. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ ලෝකේ පුළුවන් තරම් අසුරු කරනකොට අපි කියමු මේ මට්ටමේදී සතිපට්ඨාන කායගත සතිය වැඩි යුතුයි. කායගත සතිය වඩන්නේ මොකටද කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම ඔකට උත්තරේ එන්නේ පටිච්චසමුපාදය. නෑ. පටිච්චසමුපාදය මෙනෙහි කළාමයි මේ බාහිර පැත්තට අපේ මනසේ තියෙන දේන් බාහිර පැත්තට නැම්මොත් දුක කියන එකට කාරණාව හැදෙනවා කියන උත්තරේ හම්බ වෙලා. ඒ අපේ මනසේ ගතිය බාහිරයට නැමෙන්නේ නැති වෙන විදිහට හිත රැකගත යුතුයි කියන උත්තරය. ඒක ගැන කතා කරන්න යන ඇත්තටම මේ මුළු දර්ශනයම වෙනස් වෙන්නේ ඔය මත. මේ පටිච්චසමුපාදයේ අර්ථ වැරද්ද මත. අපි අර ගොඩක් දුරට කතා කළේ කාණවත් දැන් අපි ඔය බොහෝ කාලක ඉඳන්ම පටිච්චසමුපාදාදී ධර්මයන් ඉගෙනගෙන තියෙනවානේ බලලා තියෙනවානේ නමුත් මම ওই පෙළදහම ගොඩාක් ගවේෂණය කළා හිතුවා මේකෙදී අද ඔය තියෙන ක්‍රමය පරස්පරයි මේ මාර්ගයේ උපදින්නේ නැහැ මේ අපි කිව්වොත් දැන් අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන ටික අපි පෙර ජීවිතේට දාලා අවිද්‍යාපච්චය සංඛාරා කියන ටික පෙර විදිහට දාලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වර්තමානට දානවනේ. ඇත්තටම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනින් නෙමෙයි ಜಾතිය වෙන්නේ. ඕකෙදී පටිච්චසමුප්පාදේ තියෙනවනේ භවපච්චය ಜಾති කියලා. මෙන්න මෙතනිනුයි මේ ප්‍රතිසන්දියට යන තැන තියෙන්නේ. සංඛාරපච්චය විඥාන කියන තැනින් ගත්තොත් වැරදි. අපි නිකමට කියමු දැන් අපි හැම කෙනෙක්ම උපන්න නිසායි ලෙඩ වෙනවා මහලු වෙන මේ සියලුම දුක් විඳින්න ඉපදුණු නිසානේ. හරි. එතකොට දැන් මේ ඉපදීමට හේතුව මොකද්ද කියලා අහුවාම භවය කියන කාරණාව. ඒ කියන්නේ දැන් භවය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි මෙහෙම ඉන්නකොට බාහිර දේවල් අපිට ඇති බවට දැනෙන මේකම තියෙන්නේ. මේකට තමයි භවය කියලා කියන්නේ. බාහිර. එතකොට මේ මේ ජීවිතේ මේ විදිහට උපදින්න හේතුව පෙර ජීවිතේ මේ විදිහටම භවයේ තිබුණු හින්දායි. අර්ථ මේ ජාතියට හේතුව භවය. භවයට හේතුව මොකක්ද? අපි දකින අහන හැම අරමුණක්ම ඊට නැමිලා ඒක අල්ලගෙන උපාදාන කරගෙන හිටපු කමයි. ඒකට හේතුව මොකක්ද? අපි අරමුණු වලට ජීවිතයට තියෙන කැමැත්ත කැමැත්තට හේතුව මොකද්ද වේදනාව දුක් වේදනාව වයින් කරගන්න සැප වේදනාව ලබන්න තියෙන ඕනෑකම හින්දායි අපි අරමුණු අල්ලගෙන හිටියේ වේදනාවට හේතුව මොකද්ද ස්පර්ශය ස්පර්ශයට හේතු ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික. දැන් මේ යන්න ඕනේ මේ ජාතේ ඉඳලා පෙර ජීවිතේ මේ ටික ඔක්කොම යන්නේ. හරිද? එතකොට ආයතනයන්ට හේතුව නාම රූප. නාම රූප දෙකට හේතුව චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන ටික. ඒකට හේතුව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු ආරම්භය අපි පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ විදියට හිතින් කියින් කියින් කළ එක. ඊට පස්සේ ඒ සංකාරට හේතුව මොකද්ද? පෙනෙන ඇහෙන තැන්වල තියෙන ඇත්ත ඇති හැටි නොදන්නා කම. එතකොට උත්තරයක් එනවා පෙනෙන අරමුණට අපි හිතලා ඒ හිතපු කම නිසා අරමුණේ අරමුණ දැනගෙන ඒක සිහි කළා ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික උපදින නිසා ස්පර්ශය ඇති වෙලා වේදනාව ඇති වෙලා ඒවට තණ්හා උපාදාන වෙන නිසායි භවය කියන එක හිතින්නේ. දැන් හිතේ ඒ නිසයි මේ ඉපදීම උනේ කියන උත්තරයක් එනවා. ඊටස වර්තමානයේදිත් එනවා. එහෙනම් අදත් මේ පෙනෙන ඇහෙන දේවල් අරබයා පෙනෙන ඇහෙන දේක ඇත්ත නොදන්නා කම නිසා අපි පෙනෙන ඇහෙන දේවල් වලට හිතින් කියින් කියින් කළොත් පෙනෙන ඇහෙන අරමුණු වල පෙනෙන අරමුණට හිතින් කියින් කරන්න ගිය චක්කු විඥානය පිහිටනවා. ඇහෙන අරමුණට හිතින් කියින් කරන්න ගිය සෝත විඥානය පිහිටනවා. ගන්ධ සෝත දැන අරමුණ හිතින් කියින් කරන්න ගිය ගාන විඥානය පිහිටනවා. ඒ සංකාරපච්ච විඥාන කියන්නේ මේ ජීවිතයේ දත යුතුයි. හරිද? විඥානයේ තිබුණොත් රූපය ගැන දැනුම තිබුණොත් මොකද වෙන්නේ? රූපය සිතින්ම රූප නාම ධර්ම රූපේ අරමුණු නාම ධර්ම අරමුණු කළා හිත රූපෙට බැස ගන්නවා. අපි කියන්නේ දැන් බලන් යනවා අහන් යනවා කියලා. එහෙම කරනකොට ඇහැ කන දිවනාස ශරීරය හැදෙනවා. දැන් මේකෙන් මම කෙටියෙන් මතක් කළේ අපි මේ පෙනෙන දෙයට ආපහු පිනෙනදී පැත්තට නැඹුරු වෙලා හිටියොත් තියෙන දෝෂේ තමයි අපි අහකට ගියාට පස්සේ පිනෙනදී ඇති බවට ඉතුරු වෙනවා භවය. ඔය මට්ටම හැදුනොත් නැවත ඉපදීම කියන එක නවත්තන්න බැහැමයි කියන කාරණාව තියෙනවා. ස්පර්ශ ආයතන හයේම ස්පර්ශ ආයතන හයේම පෙනෙනවා ඇහෙනවා ගඳ සුවඳ ලැබෙනවා රස විඳිනවා කියන මේ ආයතන හයට අපේ මනසින් ඒ පැත්තට නැඹිලා ඉන්න තාක්ම අපි අරමුණ අරමුණෙන් ඉවත් වුණත් අරමුණ නැති වුණත් ඒක ඇති බවට අපේ මනස පුන පුන හැපි හැපි හිටිනවා මේ හැම දෙයක්ම කළ කියලා කී හැම දෙයක්ම ඇති බවට හිටින එක තමයි භවය කියලා කියන්නේ ඔය භවයේ පිහිටියොත් නැවතත් මේ වගේම දුක් වූ ස්කන්ධ ටිකක් ಜಾති වශයෙන් හට ගන්නවාමයි ඒක නවත්තන්න බෑ. පෙර ජීවිතෙත් මේ විදිහට වැරද්ද තිබුණ නිසා මේ උපන්නේ. අද මේ වැරද්ද මෙහෙම තිබුණොත් ආයෙත් උපදිනවා කියන එක වෙනවම. එතනත් අවිද්‍යාවෙන් මේ වගේ ආපහු භවය හදාගත්තොත් ආපහු ಜಾති වෙනවා කියන එක වෙනවමයි. එතකොට මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙර පෙනෙන ඇහෙන දෙයට හිතින් කියින් කිරින් කළා බාහිරයට නැමුනේ නැතුව හිටියනම් භවයේ නොවුනනම් අද මේ වගේ જાතියක් නැහැ. අද මේ පෙනෙන ඇහෙන දෙයට හිතින් කියින් කිරින් කළා ඊට නොනෙමි ප්‍රවතුනොත් අපිට මේ තියෙනවා ඉන්නවා කියන විදිහ භවය කියන එක හිතින් නැහැ. එහෙම වුණොත් නැවත ඉපදෙන්නේ නැහැ. කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් සසර ජරා මරණ දුක නැති වෙන්න නම් මේ අපිට හම්බ වෙන භවය නැති වෙන්න වෙනවා. භවය නැති වෙන්න නම් මේ පෙනෙන ඇහෙන අරමුණු වල උපාදානය නැති වෙන්න වෙනවා. උපාදානය නැති වෙන්න නම් තණ්හාව අඩු වෙන්න වෙනවා. තණ්හාව අඩු වෙන්න නම් සැප වේදනාව ගන්න දුක් වේදනාව අයින් කරන්න තියෙන උවමනාව නැති වෙන්න වෙනවා. එහෙම වෙන්න නම් ස්පර්ශය කියන එක නැති වෙන්න වෙනවා. ස්පර්ශ නැති වෙන්න නම් ඇහැ කන දිව නාසය ශරීරය පාවිච්චි කරන එක නැති වෙන්න වෙනවා. ඒක නැති වෙන්න නම් හිත ඇහැට කනට දිවට නාසයට හිතලා නමන ගතිය නැති වෙන්න වෙනවා. ඒක නැති වෙන්න නම් පෙනෙන ඇහෙන අරමුණු වලට හිතින් කින් කරන එක නැති වෙන්න වෙනවා. ඒක නැති වෙන්නම් පෙනෙනවා කියන තැන ඇහෙනවා කියන තැන ඇත්ත ඇති හැටි දකින්න වෙනවා. කියන සිද්ධියක් වෙනවා මේ ජීවිතේ. මේ ඇත්ත ඇති හැටි දැක්කහමයි පෙනෙන ඇහෙන දෙයට හිතින් කින් කින් කළා හිත ඊට අනුගතව පවතින පවතිනවා කියන කාරණාව අතහැරෙන්නේ. විදිහට භව නිරෝධ වෙන විදිහට කටයුතු කළොත් තමයි ජාතිය කියන එක නැත්තේ. එතකොට මරණයෙන් පස්සේ කතාවක් නැහැ. මේ ජීවිතයේදීම ඉපදින්න තියෙන ශේස්ත්‍රය නැති වෙන්නේ. ලෝකය කියන එකක් පණවන්න, Taman කියන එකක් පණවන්න බැරි වෙනවා. එතකොට දැන් උත්තරයක් ආවනේ අපිට මේ පෙනෙන හැන දේ හිතලා ඊට අනුගතව නැමෙනකම හින්දායි මේ භවයේ බාහිර දේවල් කියලා දැක්කට පස්සේ දැකපු දේ ඇහුවට පස්සේ අහපු දේ ඉතුරු වෙන්නේ කියන එක පෙනෙන ඇහෙන දෙයට හිතින් කියින් කිරින් නොකර ඊට අනුගත නොවි පැවතුනොත් මේ භවයේ හිතින් නැහැ කියන උත්තරය આવහම අපි භවනාවක් හැටියට කරලා යුත්තේ ඕක. ඒ කියන්නේ සතිපට්ඨානෙන් කරන්නේම මේ පෙනෙන තැනක තියෙන ඇත්ත පෙන්නලා පෙනෙන අරමුණට අපේ සිතේ තියෙන gati පතිත වෙන්න දෙන්නේ නැහැ. අර මතක් කළේ දැන් ගඩොල් වල සිමෙන්තියෙන් කරපු පිටියක අපි දියසායන් ටිකක් ගන්නලා චිත්‍රයක් ඇන්දොත් අපිට කෙනෙක් කියන අදහස හිතේ. අපි කෙනා කියන අදහසින් ඒ දිහා බැලුවොත් කෙනෙක් කෝ පුද්ගලයෙක්ගේ රූපයක් හෝ කෙනෙක් මිනිස්සෙක්ගේ රූපයක් කියලා බැලුවොත් අපිට gadol වල සිමෙන්ති පේන්නෙත් නැහැ. චිත්‍රයක් පේන්නෙත් නැහැ. කෙනෙක්ගේ රූපයක් පේන්නේ. ඒ නිසා ඒ gadol වල සිමෙන්ති තියෙන චිත්‍රය දකිනකොටම අපිට කෙනා කියන අදහසක් එන්න පුළුවන්. කෙනා කියන අදහසින් මේ පැත්තට බලන්න කලින් අපි පෙන්වී යුතුයි නෑ එතන කෙනෙක් කියනවා නෙමෙයි gadul වල සිමෙන්තියෙන් කළ තැනක චිත්‍රයක්නේ තියෙන්නේ කියන එක. ඒ වගේ gadul වල සිමෙන්තියෙන් කළ තැනක චිත්‍රයක් තියෙනවා වගේ කෙස්ලෝ නේද ධම්මස් ආදී කොටස් ටිකක් තියෙන තැනක පිහිටි මේ සටහන දකිනකොටම අපිට මිනිස්සෙක් කියන අදහස එනවා. අපි මිනිස්සෙක් කියලා බලන හින්දා අපිට මෙතන තියෙන කුණප කොටස් ටික පේන්නෙත් නෑ මේ පේන සටහන් ටික පේන්නෙත් නෑ. හැම වෙලාවෙම අපි අපේ මනසෙන් මේ පැත්තට යන හින්දායි මේ ප්‍රශ්නේ මෙතන ඇත්ත නොපෙන්න මේක ඇත්තම කෙනෙක් කරලා විදවලා මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා කියන මේ නිමිත්ත මාසේ ඉතුරු කරවන්නේ අපි මේ පැත්තට යන හින්දාමයි. ඉතින් සතිපත්තහණෙන් කරන්නම අපි මේ මනසේ තියෙන ගතිය රූපෙට පතිත වෙන්න ඉස්සර වෙලා පතිත වෙන්න නොදී. කියන්නේ මෙහෙම බලනකොට අපිට පුරුෂයෙක් කියලා, ස්ත්‍රියක් කියලා, කෙනෙක් කියලා පෙනෙන ගති ටික රූපෙට පතිත වෙන්න ඉස්සෙල්ලා රූපය ඇත්ත පෙන්වන්න ඕනේ. මේ කෙස්ලොම් නියද ධම්මස්නහර ආදී කොටස් වලින් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය කියලා බලන්නේ මේ පුද්ගලයේ කියන අදහස මගේ මනස තුල තියෙන අදහස ඒ රූපෙට පතිත වෙන්න ඉස්සෙල්ලා රූපේ තියෙන ඇත්ත පෙන්වනවා. මේ රූපේ තියෙන ඇත්ත දියුණු වෙන්න දියුණු වෙන්න මේ මගේ මනසෙන් කෙනෙක් පුද්ගලයෙක් කියලා රූපෙට නැමෙන ගතිය සම්පූර්ණයෙන් එන්න එන්න එන්න දුබල වෙනවා. අතහැරෙනවා. ඕකට තමයි මේ ආශ්‍රයක්ෂය කරගන්නවා කියන්නේ. ඉතින් එකතැනක අපි භාවනා කරගෙන කරන්න කියලා ඉඳගෙන හිටියාමත් කරන්න ඕනේ මනසේ තියෙන සිතුවිලි විදර්ශනා කරනවා කියලා කියන්නේ සිතුවිලි මේක මනෝ සම්පස්සයක් සිතුවිලි තුලම හටගත්තේ කියලා බලන එක නෙවෙයි. මනසින් සිහි කළා බාහිරයට යන්න බැරි විදිහට බාහිර ඇත්ත පෙන්වන්න ඕනේ. අපි කියමු එක තැන ඉඳගෙන ඉන්නකොට මට යාළුවෙක් සිහි වුණාම මම බලන්නේ මම යාළුවා කියලා සිහි වෙන යාළුවා කියලා කෙනෙක් සිහි කරද්දිත් එතන තියෙන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් ධම්මස්සාදී කොටස් ටිකක් ඒ රූපේ දකිනකොට මට යාළුවා කියන එක සිහි වෙන්නේ කියලා ඒක දැන ඉඳගෙන බලන්න. එතකොට මට ඒක හොඳට වැඩෙනකොට වැඩෙනකොට ඇස් පරිහරණ ඇහැ පරිහරණය කරද්දී අර අර සිද්ධිය සිහි වෙනවා. ඇහැ පරිහරණය කරද්දී කෙස්ලුම් නියද ධම්මස්සාදී කොටස් ටිකක් තියෙන තැනක කෙනා කියන අදහස මට නෙන්නේ කියන උත්තරය එනවා. එතකොට කාලයක් යනකොට එයාට අමුත්තක් නැහැ මම කොච්චර කෙනෙක් කියලා බලන්න හැදුවොත් කෙස්ලුම් නේදත් ටික අපි කියමු ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට මට නම් කෙනෙක් කියන අදහස එන්නේ මම කොච්චර කෙනෙක් කියලා බැලුවොත් ගඩොල් ටික ගඩොල්ම මිසක වැලි සිමෙන්ති වැලි සිමෙන්තිය මිසක චිත්‍රය චිත්‍රය මිසක ඒක කෙනෙක් වෙන්නේ නැහැ නේ කියන නෝනක් එයාට හිතෙනවා ඒ එක තමන් කෙනෙක් කියලා හිතුවත් හිත පිළිගන්නේ නැති මට්ටමට එනවා. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු මේ කොටස් ටික මම කෙනෙක් කියලා හිතුවත් මේ කොටස් ටික කෙනෙක් වෙන්නේ නැහැනේ කියන තැන දක්වා මේ දර්ශනය හොඳට මොහු කරනවා. ඉතින් ඔන්න ඔය වගේ මේ සතිපට්ඨානෙම තමයි අපිට තියෙන එකම පිහිට තමන්ගේ මනසේ තියෙන ගති ටික අඩු වෙන විදිහට රූප වල ඇත්ත පෙන්වන එකයි අපි එකතැනක හිටියත් වැඩ කටයුතු කළත් කළ යුත්තේ. ඒකට තමයි මෙහි පෙනෙන රූපේ ඇත්ත පෙන්වන්න පෙන්වන්න මේ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා දැනෙන පෙනෙන ගතිය මනසෙ දුබල වෙනවා. ඒකටයි ආස්පෙක්ෂය වෙනවා කියලා කියන්නේ. මේ පෙනෙන අරමුණට අපි නැඹුරු වෙලා ඒ ඇතුළ කොච්චර බැලුවත් කෙලෙස් අහසේ හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පුද්ගලයෙක් කියලා තැනට රැවටිලා මේ පුද්ගලයා හැදලා තියෙන්නේ පුද්ගලයා කියන තැනක තියෙන්නේ කෙස්ලොම් නේද තම්මස් නේද කන බොන ආහාරය නේද කියලා බැලුවට අවශ්‍ය හින්දින්නේ මේ තමන්ගේ විඥානේ මේ අරමුණේ පතිත වෙලා මොන්නතරම් භවනා කෙරුවත් තණ්හාව රාගය කියන කෙලෙස් වල දසෝ මාත්‍රයකට අඩු වෙන්නේ. ඒ වෙලාවට හිතේ යම් සංසිඳීමක් තියෙයි. නමුත් අනුශය හින්දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ gati අඩු වෙන්නේ නැහැ. ඒ වෙලාවට විතරයි හිතෙන්නේ. නමුත් මේ අනාත්මයෙන් ලෝකය බලලා අනාත්ම ලෝකය හම්බ වෙනකොට පුද්ගලික සත්‍යයක් වෙන ආත්ම සංඥාව Taman තුලයි උපදින්නේ කියන එකයි දැක්කෙත්තේ. එතකොට Tamante මෙනෙහි කරන්නවත් බාහිර පුද්ගලිකගේ රූපයක් මෙනෙහි කරන්න හම්බ වෙන්නේ මගේ රූපය හැදිච්ච හැටි බලන්න බෑ. මේ රූපය දකිනකොට මම කියන අදහස එනවා කියන එකක් තියෙනවා. ඔන්න ඔය ටිකේ අපිට ලොකු වෙනසක් නොතේරෙන්න පුළුවන්. නමුත් ඉදිරියට යනකොට ලොකු වෙනසක්. අපි බොහෝ වෙලාවට කරන්නේ කෙනෙක් පුද්ගලයෙක් කියලා දකින තැන විදර්ශනා කරන එක. සත්‍ය පුද්ගලය කියලා දකින තැන විදර්ශනා කරන එක. මම කියන්නේ එහෙම නෑ. රූපය ඇත්ත දැකලා විදර්ශනා කියලා කියන රූපය ඇත්ත දකින්න. දැකලා කෙනෙක් පුද්ගලයෙක් කියන එක ඒ නිසා ඇතිවෙච්ච ධර්මයක් කියලා බලන්න. කෙනෙක් පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන විදර්ශනා කරන්න ගියට හරියන්නේ නෑ. කෙනෙක් පුද්ගලයෙක් කියලා හම්බ වෙන හම්බ වෙන්නේ කොහොමද කියන කාරණාව විදර්ශනා කරන්න. මේ කනබුන ආහාරයෙන් හදපු gadol වල තියෙන තිබුණු තැනක තියෙන වර්ණ සටහන් ටික දකිනකොට ඒක කෙනෙක් කියලා පෙනිලා කෙනා කියන තැන විදර්ශනා කරනත් ඒක කෙනෙක් කියලා පෙවුනේ කොහොමද කියන එකයි බලන්න ඕනේ. ඒ වගේ මේ රූපය කෙනෙක් කියලා පෙනුනේ කොහොමද කියන සිද්ධියයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට හම්බ වෙනවා පැතිකඩවල දෙකක්. අනාත්ම රූපයත් රූපය ඇත්ත නොදන්නා කම නිසා තමන්ගේ මනසේ පිහිටි ආශ්‍රවත් කියන ටික මෙන්න මේ තමන්ගේ මනසේ තියෙන ගතිය මේ රූපෙට පතිත වෙලා තමයි අපිට බාහිරින් පුද්ගලයේ සත්‍යයක් හම්බ ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න කියලා තමයි මම හැම වෙලාවෙම මතක් කරන්නේ. මේකේ සායනස් දෙකක් කරන්නේ. සතිපට්ඨාන කරනවා දැන් සාමාන්‍ය විදිහකට ඒ ස්වාමීන් වහන්සේ කොටස් ටිකක් තියෙන තැනක මෙහෙම පුද්ගලෙක් මට හම්බුනේ කියන ඒ විදිහට තමයි බලන්නේ. ඔව් එතන අමත්‍ය පුද්ගලෙක් කොටස් ටිකක් තියෙන තැනක පුද්ගලයෙක් හම්බෙනවනේ මේ අපිට හොඳටම තේරෙන්න ඕනේ මේ රූපය කියන එක සම්පූර්ණ මෙහෙම අනාත්ම කොටස් ටිකක් ඒ ටික දකිනකොටම පුද්ගලයෙක් කියන හැඟීම මගේ මනසේ එනවා හැඟීම සිහි කරගන්නවා කියන එක. එතකොට ඔකට මං කියන වන් වේ එකක් වගේ කියලා ආපහු මම බලන්න කියලා ගියාමත් මම හිත පුද්ගලයෙක් බලන්න කියන අදහසෙන් ගියාමත් ආයෙත් වෙන්නේ කලබුණා හරියුක්ත කොටස් ටික ඇස් ඉදිරිපිට එනකොට පුද්ගලයෙක් සත්වයෙක් කියන මගේ පරණ මතකයම අපව මම සිහිපත් කරගන්නවා. හැම වෙලාවෙම තමන් එකම තැන ඉඳගෙන තමන්ව සිහි කර කර ඉන්නේ මේ රූප ටික දකිද්දි මිසක පුද්ගලයෙක් බාහිර රූපයක් හම්බෙලා නැහැ දැන් අපි කියන්නේ මේ රූපේ දකිනකොට ඔයගලන්ට හිතෙන්න පුළුවන් අපි විවසන හමුදුරු දැක්ක කියලා. නැහැ ඇත්තටම කලින් පෙරේ කන බොන ආහාරයෙන් හැදුණු කොල් පොරස් ටිකෙන් යුක්ත තැනක ඇසුරු පෙරලා තියෙන මේ වර්ණ සටහන දකිනකොට ඕගොල්ලෝ හිතින් කියින් කියින් කළා මේ සුදස්සන හමුදුරු අහවලා අහවලා කියලා තමන්ම මනස නිමිත්තක් හදාගත්තා. ඊට පස්සේ අද උනේ මේ කොටස් ටික කනබුන ආහාරයෙන් හැදෙන කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ සතහන දකිනකොටම ඕගොල්ලන්ගේ නිමිත්ත සිහිපත් කරගත්ත එක වෙන්නේ හැම වෙලෙම. සතිපට්ඨානෙන් හැම වෙලාවෙම කරන්න ඕනේ එතකොට ඒක. මෙතන කවදාවත්ම ඉන්න කෙනා හම්බුණා නෙමෙයි අපි අපේ මනස මාපහු සිහිපත් කරගත්තා. දැන් මට අමල් මහත්තයා කියනවා ගාමිණී මහත්තයාව දැක්ක කියන තැනක් තමයි ලෝකයන්නේ ප්‍රඥප්තියට. නමුත් සතර මහා ධාතු ධාතුන්ගේ නානත්වය මත තමන්ගේ මනස තුල ආශ්‍රය යෙදලා මේ තියෙන්නේ. අපි අපේ මනසම සිහිපත් කරගන්න එකක් මේ තියෙන්නේ. එතකොට ඒ බව දකින්න දකින්න තමයි ලෝකයේ අනාත්ම ස්වභාවය ළඟ සිටින්නේ. <laughs> ඉතින් ওই ටික තමයි ටිකක් ගැඹුරුයි. නමුත් හුරු වුණාම ඒක මොනතරම් ඇත්තද කියලා හිතෙනවා. ඒක ටිකක් ඒකටම කැප වෙලා බලන්න ඕනේ. දැන් අපිට කවදාවත්ම හිතෙන්නේ නැහැ යමක් හම්බ වෙද්දී අපේ අපි අපේ මනසම සීපත් කරගන්නවා කියලා පේන්නේ අපිට පේනෙන්නෙම අපි හිතාගෙන ආපු කෙනා හම්බුණා කියලායි. ඔන්න ඔය වගේ තැන් වලට සතිපට්ඨානය අවශ්‍යයි. සතිපට්ඨානෙ වැඩි යුතු තැන්නේ. එතකොට අපි කෙනෙක් බලන්න කියන අදහසින් එද්දී අපිට හොඳට සිහිය තියෙන්න ඕනේ දැන් මම බලන්න කියලා ගියාම වෙන්නේ මෙන්න මෙහෙම ඇත්තක් නේද ඇත්තටම මේ විදර්ශනාවේ භාවනාවේ ප්‍රයෝජනය කියලා කියන්නේ ඒක ලෝකයේ හමු වෙන අවස්ථාවේදී දකින ඇත්ත ඒ කියන්නේ මම දැන් අපි හාමුදුරුවෝ බලන්න කියලා ගියාම මෙන්න මෙහෙම සිද්ධියක් වෙයි නේද කියලා කලම මේ අරමුණ උපදින්නත් කලම අරමුණ ගැන ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන නුවණයි ඔයගොල්ලන්ට. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් යුක්ත කෙස්ලොම් නේද අම්මස් වලින් යුක්ත කන බොන ආහාරයෙන් හැදුන ඒ රූප සටහන ඇස් ඉදිරි පිට දෙනකොටම අපි අහවල් ස්වාමීන් වහන්සේ දැක්ක නේද කියන මේ කාරණාව මගේ මනසේ යෙදෙයි නේද කියන තැනකින්ම හියෙන් ඕගොල්ලෝ එන්නේ. ඒක සතිපට්ඨාන සීලය. හම්බ වෙනකොටත් වෙච්ච දේ දකිනවා කලබුණ ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් තියෙන තැනක මේ රූපේ දකිනකොටම ස්වාර ස්වාමීන් වහන්සේ කියන අදහස දැන් මම මේ සිහිපත් කරගෙන ඉන්නව නේද කියලායි දකින්නේ. අපි ඉඳගෙන පැය ගාණක් භාවනා කරුවා ජීවිතේ හම්බ වෙන තැනට මේ උත්තරේ තියාගෙන යන්නේ නැත්නම් මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ජීවෙන්නේ නැහැ. සතිපට්ඨානෙ වඩන්න ඕනේ දැන්. අපි කියමු අපි යනවා මෙහි ධම්ම ලෑස්තිලා යනවා අපි අමල් මහත්තයලා ගෙදර යනවා කියලා. හැබැයි එහෙම හිතද්දිත් මට සතිපට්ඨාන නෝන තියෙන්න ඕනේ. මම අමල් මහත්තයලා ගෙදර යනවා කියලා කියද්දිත් මම බලන්න කියලා ගියාම යන්න කලමත් මට නුවණ. ඒ දේ උපදින්න ඒ අරමුණ උපදින්න කලින්ම නුවණයි මට. සතිපට්ඨාන නුවණ. ගියාම වෙන්නේ මොකද්ද කියලා කලම මම දන්නවා. මේ කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොලස් ටිකෙන් යුක්ත ඒ රූප සටහන ඇස් ඉදිරිපිට එනකොටම දැන් මමල් මහත්තය කියලා සිහිපත් කරගන්න පුළුවන් මේ ගතිය මම සිහිපත් කර මට සිහිවත් වෙයි නේද කියන තැනකින් තමයි මම යන්නේ. ඒකයි සතිපට්ඨාන නුවණ මේ දිනදා ජීවිතේ. ගෙදෙට්ට යනකොටම දකින්නකොටම මට නුවණයි මොකද්ද? මේ සී ඇත්ත. කනබුන ආහාරයෙන් හැදුණු මේ කුණප කොටස් ටික දකිනකොටම මගේ මනසේ තියෙන අර නිමිත්ත මේ සිහිපත් කරගන්නේ දින්නේ කියලා. ඕක තමයි ජීවිතේ වහාම ඊටම ශීඝ්‍රයෙන්ම කෙලස් ගෙවෙන විදිහට සතිපට්ඨාන වඩනවා කියලා කියන භාවනා කරනවා කියලා කියන්නේ. අපි ওই තැන් වලට සිහිය නැතුව පැය ගානක් එක තැනක ඉඳගෙන සමාධි වැඩුවත් භාවනා කළත් ජීවිතේ මේ සිහිය නෝන අත්‍යවශ්‍යම යෙදෙන්න ඕනේ තැන නොයදුවොත් මේකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ওই වගේ තැන් වලදී අමාරු පුරුදු කරා නමුත් අවශ්‍යම කරනවා නම් නොබෝ දවසකින් Tamanට තමන් කෙලෙහිම එළඹ සිටි ප්‍රත්‍යක්ෂ නුවණක් ඇති වෙනවා. තණ්හාව කියන එක ඇඟට දැනෙන්න අඩු වෙන මට්ටමක් යනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ අවුරුදු ගාණක් භාවනා කරන්න හිතේ තියෙන තමන්ගේ හිත මැනලා බලන්න. වස්තුන්ට තියෙන දේවල් වලට තියෙන මිනිස්සුන්ට තියෙන මේ දේවල් වල ඇලීම බැඳීම කියන එක අඩු වෙන්නේම නැහැ මොන විදිහට විදර්ශනා කරනවා කියලා කිව්වොත් අපි ඉන්නේ අවිද්‍යාව තුල අවිද්‍යාව අනුසය කියන එක ඇතුළේ අර ජීවිතයේ අවශ්‍යම තැන් වලට යොදා ගන්නකොටයි මෙයාට ඉන්න බැරි ශේෂ්ත්‍රය. හොඳට තණ්හා දැස ගන්න පුළුවන් තැන් තමයි අරමුණ හම්බ වෙනවා කියන තැන. හම්බ වෙන්න කලිනුත් හම්බ වෙන අවස්ථාවටත් කියන තැන් දෙකේ මේක යොදා ගන්නවා නම් හරි ඉක්මනටම මේ ආශ්‍රක්ෂය වෙනවා. ඉතින් ඕක තමයි මම කිව්වේ අපිට වේදනාවක් හැටියට එන්නේ. මොකද වේදනාවක් හැටියට අපිට වේදනාවල් මේ මට්ටමේදී ප්‍රකට නැහැ. අපිට ප්‍රකට දැනට රූප මට්ටමේ. ඒ කියන්නේ අපි අම්මා බලන්න යනවා, නංගි බලන්න යනවා, අක්කලා ගෙදර යනවා, අයියලා ගෙදර යනවා, සමන්ලා ගෙදර යනවා, අහවල් යාළුවා ගෙදර යනවා කියලා මේ මට්ටමේදී අපි දන්නා හඳුනන යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ ඉන්නවා කියලා රූප නිමිති තමයි අපිට පෙන්වලා තියෙන්නේ. ඒක කායගත සතියෙන් කරන්නේ අපිට ඔහොම හම්බ වෙනවා ඉන්නවා තියනවා කියන තැන් හිඳයි කෙලෙස් වැඩෙන්නේ. ඉන්න අය ගැන තියෙන දේවල් ගැන හොඳට හිතන්න පුළුවන්. ඒකට කැමැත්ත ඇති වෙනකන් අකමැත්ත ඇති වෙනකන් හිතන්න පුළුවන්. හිතට දුවන ශේස්ත්‍රය තියෙනවා. නමුත් ඒ හිතට දුවන්න තියෙන ශේස්ත්‍රය තමයි අඩු කරන්න මේ නැති කරන්න මේ සතිපට්ඨාන. ඒ නිසා හොඳටම වග බලා ගන්න ඕනේ දේ තමයි කන්නාඩි ඉස්සරහට යන්න ඉස්සෙල්ලත් අපි හිතුවේ නැතු වුණාට නෝනේ දැන් ඒක නෑ ගියාම හැදිලා පෙනෙයි කියලා. යන්න ඉස්සෙල්ලා නෝනක් තිබුණු කෙනෙකුට විතරයි පෙනෙන වෙලාවේදී එහෙනම් අපි එබුණු හිඳයි මේකට මේ කන්නා එබුණු හිඳයි මේ මේ ඡායාව ගැටලා තියෙන කියන නෝනෙන්නේ තියෙන දෙයක් හම්බ වෙනව නෙමෙයි කියලා. එහෙම තිබුණොත් තමයි ඒකේ පවුඩර් ගන්න නැත්තේ. යන්න කලින් නෝන තිබුණ හිඳයි හම්බ වෙන වෙලාවට නෝනෙන්නේ. යන්න කලින් මෝඩකම තුල පිහිටලා නම් හම්බ වෙන වෙලාවට මෝඩකමෙන් හම්බ වෙනවා කියන එක නවත්තන්න බෑ. යන්න කලින්මත් මට අමල් මහත්තයා ඉන්නවා නම් ගියාට පස්සේ ඉන්න අමල් මහත්තයා හම්බ වෙන එක පුදුමයක් නෙවෙයි. ඔගලන්ට ඉන්න අමල් මහත්තයා හම්බ නොවෙන්න නම් යන්න කලිනුත් එහෙ ඉන්නවා නොවෙන්න ඕනේ. එතකොට වෙන සිද්ධිය ඔයගලන්ට තේරෙන්න ඕනේ. සතිපට්ඨාන වඩනවා කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ අමල් මහත්තයා බලන්නේ යනවා කියනකොටත් ගියාම හම්බ වෙන ගියාම හම්බ වෙන සිද්ධිය නුවණයි. කර්ණාඩියට මූණ බලන්න යනවා කියද්දිත් ඒක නූපන්නට වෙන සිද්ධියට නුවණයි කලින්. කර්ණාඩිය ඉස්සරහට ගියාම ඒ වෙලාවම ඡායාව පෙරලා පෙනේ නේද කියන්නේ. ඒ වගේ අමල් මහත්තයා බලන්න යනවා කියද්දිත් එහෙ එහෙම කෙනෙක් ඉන්නව නෙමෙයි එතන කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොටස් ටිකක් තියෙන තැනක පිටි සතාන ඇස් ඉදිරිපිට වෙනකොට මේ අමල් මහත්තයා කෙනා කියන අදහස සිහි කරගන්නවා නේද කියන මේ ඇත්තට නුවණ ඇත්තට නුවණ එතකොට කලමයි නුවණ තිබුණේ හම්බ වුණාම ඔය ඇත්ත සිහි වෙනවා සිහි කරගන්නවා කියන එක ඒතරම් අපහසු නෑ ඒතරම් ප්‍රශ්නයක් නෑ නමුත් යන්න කලින්ම සතිපට්ඨානය ගැනවත් නුවණක් නැතුව ඇත්තටම එහෙ කෙනෙක් වෙලා. කායගත සතිය නෑ කියන්නේ ඒ රූපය ගැන යට නුවණ නෑ. ඒ කනබුන ආහාරයුක්ත රූපේ කෙනෙක්ම වෙලා. එතන සතිපට්ඨානේ මුලට නුවණ නැතුව නැදදි හම්බෙනවා කියන එක වෙන්නේ. ඉතින් අපේ ජීවිතේ මේක ප්‍රායෝගිකව යොදා ගන්න නෑ, ඉගෙන ගන්න නෑ. උතරයි මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මතක් කරන්න භාවනාව කියලා ඔවත් එකක් ගන්න එපා. නමුත් මෙන්න මේ ධර්මතාවය ටිකක් සිහි කරන්න බලන්න. මෙන්න මේ ධර්මතාවය සිහි කළොත් ඔයගලන්ට නොබෝ දවසකින්ම කුතුමාකාර විදී සැහැල්ලුවක් මනසට දැනේ. අපි අපේ සිතුවිලි එක්ක මොනතරම් දුක් විඳලා තියෙනවද කියන එකක් කරන්නේ. ඊගාවදී තමයි මේ දේවල් වස්තු වල තියෙන වටිනාකම ඉතාමත් වේගෙන් මනසෙන් නැකෙනවා මොන දෙයක් ඇසුරු කළත් ඒ දේවල් නැති වුණා කියලා ශේෂයක්වත් එයාගෙන්දර දැනෙන්න තියෙන්න පුළුවන් මට්ටමට එනවා ඒ ජීවිතේ එක්ක සම්බන්ධ වුණොත් විතරයි මේ දහම අද අපිට භවනාව කියලා එකක් වෙලා ජීවිතේ ජීවත් වෙන ලෝකෙ වෙනමම සිද්ධියක් භාවනාව කියන එක ඒ ලෝකෙන් බැහැර වෙනවම සිද්ධියක් වෙලා. නමුත් භාවනාව කියන එක නැත්තම් ඇත්ත දකිනවා කියන එක ජීවිතයේ ජීවත් වෙන සිද්ධියේදී ජී අරමුණු හම්බ වෙන තැනදී යෙදෙනවා හොඳටම මතක තබා ගන්න යමක් උපදින්න කලින් ඒ දෙයට මෝඩකම තිබුණොත් උපදින වෙලාවෙදිත් ඒ මෝඩකමම පත් වෙන්නේ. උපදින්න කලින් නුවණක් තිබුණොත් උපදින වෙලාවෙදිත් ඒ නුවණමයි තියෙන්නේ. ඕකමයි ඔය පටිච්චසමුප්පාද සිද්ධියෙන් කියන්නේ. අවිද්‍යාවෙන් සංඛාර කළා ඒ සංඛාරපච්චය විඥානං කියන තේ අපි කියමු කෙනෙක් කියන අදහස මුල් කාරණාව කරගන්න නම් ඇහැ කන දිවනාසේ ශරීරය. ඒ කියන්නේ අරමුණේ ඇත්ත නොදෙන බාහිර කෙනෙක් ඉන්නවා කියන තැනින් හිතින් කියින් කිරින් කළ ඒ අදහසින් නම් මම මේ ඇහැ කන දිවනාසය ශරීරය ඉපැද්දුවේ. පෙනුනට පස්සෙත් ඉන්නේ ඉන්න කෙනා කෙනෙක් ඉන්නවා ඉන්න කෙනා හොඳයි කෙනෙක්මයි කියලා තණ්හා උපාදානම යෙදෙන්නේ මිසක ඊට හවක් ඉඩ නැහැ ඒකේ. යන්න කලින්ම අමල් මහත්තයා කියනකොට සම්මා දිට්ඨිය තියෙන්නේ නැහැ. එතන තියෙන්නේ මෙහෙමයි කියලා ගත්තාම අවිද්‍යාවපත්යෙන් උපදින સિદ્ધාන්ත නැහැ. පෙනෙනකොටත් මේ නුවණමයි එන්නේ. මිසක ඒකමයි ඔය පටිච්චසමුපාදයේ අවිද්‍යාවේ ඉඳලා භවය දක්වා තියෙන අංග ටික ඔක්කොමයිති කර්ම භවයට. එතකොට අපි බහුපච්චය ජාති කියන තැනට පුරාණ කර්මයට අපි උපන්න කියනකොට කර්ම භවයේම අයිති එකට. පෙර කර්මයට උපන්න කියන තැනට අවිද්‍යාවෙන් හටගෙන භවය දක්වා තියෙන මේ સિદ્ધාන්ත ටිකම අයිති. ඉතින් ඒ ඒ සිද්ධිය තමයි ඔය මං කිව්වේ. ඒ කියන්නේ යන්න කලින් කෙනෙක් ඉන්නවා කියලා හිතන ටික තමයි අපි අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ. හිතාගෙන ගිහා ගිහිල්ලා බලනවා කියන තමයි අපි විඤ්ඤාණාමෘත ලබන පස්ස වේදනා කියන්නේ. ඊට පස්සේ ඉන්න කෙනාට කැමති කියන එක තමයි තණ්හාව ප්‍රධාන වෙන්නේ. පැත්තකට එනකොට ආයෙත් කෙනා ඉන්නවා. යන්න කලම අමල් මහත්තයා කියලා සිහි වෙද්දිම අවිද්‍යාව අතහරන විද්‍යාව උපාදෝ. නෑ එතන තියෙන්නේ මෙහෙම සිද්ධියක් එහෙම වුණාම මෙහෙම වෙයි නේද කියලා නෝනේ යුක්තකම් මම සම්මා දිට්ඨියෙන් යුක්තකමකින් මේ සිතින් කියින් කියින් කරන්න මම බලන්න යනවා කියන තැනකට සිත් උපදන්න පුළුවන් යන්න පුළුවන් හැබැයි ඒ සිතින් කියින් කියින් වලට මුල්ල තියෙන අවිද්‍යාවනේ සම්මා දිට්ඨිය ඇහැට රූප පේනවත් එකම යාට මේ සම්මා දිට්ඨියම සිහි වෙනවා සම්මා සංකප්පයම වෙනවා මිසක ඒකේ ආයේ නෑ තණ්හා උපාදාන භව කියන කාරණා කෙලස් ටික එදෙන්නේ ඉඳ නෑ ඒ අරමුණ මේ පටිච්ච සම්භාව්‍ය සිද්ධියමයි තියෙන්නේ එතකොට ඔන්න ඕකටයි මම අද දකින්නේ භාවනාව කියන එක. එහෙම නැතිව ප්‍රායෝගික ජීවිතයේ ජීවත් වෙන ජීවිතයේ මේ ධහම කියනක ජීවිතේ වෙන්නේ නැතුව අපි වෙනම ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ අපි වෙනම භවනා කරනවා කියන එකක් කළා කවදාවත්ම ගෙවන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මට පුළුවන් නම් මෙතනින් දැන් අම්මා සිහි කරන්න පුළුවන්. ඒක දෝෂයක් වැරද්දක් පෙන්වන්න දහමක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ කෙනෙක් කවුරුවත් කියන්නෙත් නැහැ. අනේ අම්මා ඉන්නවත් දන්නේ නැහැ ගෙදර මේ වෙලාවේ කනවත් දන්නේ නැහැ මොනවද කිරුවත් දන්නේ නැහැ අනිත් කටේ සලකනවත් දන්නේ නැහැ කියලා මට ඔය ගැන දුක් වෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් තරහව ඇති කරගන්න පුළුවන් අම්මට සලකන්න නැති වෙයි කියලා අනිත් අයගේ තරහ ඇති කරගන්න පුළුවන් අම්මා මාතුකා කරව හොද්දට රාග දේශ මොහොල්ට මනස දුවන්න පුළුවන් ඊට පස්සේ අම්මා බලන්න යන්න ඕන කියලා මං යන්න හදනවා මට යන්නත් පුළුවන්. ගියාට පස්සේ ආ මේ අම්මා හම්බුනේ කියන තැනකින් ඉඳලා අම්මා එක කතා බහ කරනවා හොඳට. හරි. ඊටසේ ආවට පස්සේ මම අම්මා බලන්න ගිහිල්ලා අම්මා එක කතා කරලා ආවි කියන තැනකත් ඉන්නවා. ওই තරම් විශාල ප්‍රදේශයක හැසිරලා ඊට පස්සේ මම කියනවා අනේ මම ටිකක් මහන්සි මම ටිකක් භාවනා කරනවා කියලා මම පැත්ත කරලා භාවනාත් කරනවා. මගේ භාවනාවේ ඇති වැඩක් වෙලා තියෙනවද? මට වෙන්න ඕන ටික ඔක්කොම වෙලානේ තියෙන්නේ. නමුත් භාවනාව කියන්නේ උදව් වෙන්න ඕනේ මේ වැරද්දට ඉඳ නැති වෙන්න ඕනේ. මම අම්මා කියලා මෙහෙඳ සිහි කළ රාග දේශ මොහ උපද්දවන හදනකොටම ඒකේ දෝෂෙ පෙන්වන එකයි භාවනාව. ගියාට පස්සේ අම්මා හම්බ වෙන්න යන්න පුළුවන් කියලා යන්න හදනකොට එතන තියෙන ඇත්ත පෙන්නලා වැරද්ද පෙන්වන එකයි භවනාව කියන්නේ. හම්බ වෙන තැනක තියෙන හම්බ වෙනකොට අරමුණ හම්බ වෙන තැනක අම්මා හම්බ වෙන තැනක තියෙන ඇත්ත පෙන්වන එකයි භවනාව කියන්නේ. අම්මා හම්බෙලා ආවට පස්සේ අම්මා හම්බුණා කියලා ලෝකය විවහාර කරන තැනක සිදුවෙච්ච සැබෑම ඇත්ත සිහි කරන එකයි භවනාව කියලා කියන්නේ. එතකොට මගේ ජීවිතයයි දහමයි දෙකක් නෑ. එකයි. ඉතින් මට මෙහි ඉඳන් අම්මා කියලා සිහි කරනකොටම මට දහම උදව් වෙනවා සතිපට්ඨාන නුවණ තියෙන්න ඕනේ. ඇත්තටම මම කෙනෙක් ගැන සිහි කරනකොට අම්මා ගැන සිහි කරනවා කියනකොට ඒ රූපේ දැහැදිලා තියෙන කන බොන ආහාරයෙන් එතනද තියෙන්නේ කෙසලුම් නියදත් හම්මස් නහරයට ඇට මිදුළු යුක්තයි නේද? ඒ රූපේ දකිනකොටම අම්මා කියන අදහස මට සිහි වේ නේද කියලා යන්න කලම අම්මා කියලා වෙන්ද සිහි කළා සිතවිලි වල යන්න හදපු තැනම අම්මා කියලා සිහි වෙනකොටම කායගත සතිය ගියා නම් අම්මා කියන එක ඇත්ත වෙලා රාග දේශ මොහ වශයෙන් සිතවිලි වල යන්නේ නැහැ. හරි. එහෙම බැලුව කියලා නොයන් නොයා ඉන්නව නෙමෙයි යන්න පුළුවන්. වෙන්නේ මෙහෙම සිද්ධියක් කියන තැනක ඇත්ත දැකලා යනවා. ගියාට පස්සේ ඇස් ඉදිරි පිටට එනකොටම වෙනද වගේ අම්මා හම්බ වෙන්නේ. එයාට තේරෙනවා ඇත්තට මෙතන තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු මේ කොටස් ටිකෙන් යුක්ත රූපේ දකිනකොට අම්මා කියන හැඟීම් ටික මාතුල නේද මේ යෙදিলা තියෙන්නේ. කියන එකට නුවණයි. ඊට පස්සේ ඊට සිහියමයි කතා කරන්නේ මම්ම අම්ම කියන හැඟීම ඇති කරගෙන මේ හිතින් කින් කින් කියනවා නේද කියන තැනට නෝන මෙතන තියෙන අනාත්ම රූපය කියන තැනට නෝන එතකොට හිතින් කින් කින් කරන ටික කුසල සහගතවමයි නික්කම් සහගතවමයි කවදාවත් පටිගසිත උපදින්නේම නැහැ දේශසිත උපදින්නේම නැහැ සිහියෙන් කතා කරනවා කියලා කියන්නේ එතකොට වැරද්දක් වුණත් නිවැරද්දක් වුණත් කිය එයාට තියෙන්නේ තමන්මයි වැරද්ද හෝ නිවැරද්ද තමන් ගාව. අම්මා වැරදි අම්මා හොඳයි කියන එකක් එන්නේම නැහැ. ඒක මොකද රූප ටික අනාත්මයි. ඒක දක්නව තමන් මේ සිහි කරගෙන ඉන්නේ. එතකොට පැත්තකට ආවට පස්සේ අම්මා බලලා මං ආවේ කියලා අනිත් කට්ටියට කියන්න පුළුවන්. කියද්දිත් එයා දන්නවා මෙන්න මෙහෙම රූපයක් හම්බෙන තැනක මෙන්න මේ ධර්මතාව ටික සිහි කරගත් එකනේ මේ කියන්නේ. කියන තැනක ආර්ය භාෂාවට නෝනා. ආර්ය භාෂාව කියලා එකක් තියෙනවා. ලෝකයේ විවහාර භාෂාව තමයි අම්මා සිහි කෙරුවා අම්මා බලන්න ගියා අම්මා බලලා ආවා කියන එක. ආර්ය භාෂාව කියලා කියන්නේ ඒ හැම තැනකටම තිබුණු සතිපට්ඨානට නුවණයි සතිපට්ඨානෙට නුවණින් තමන්ගේ මනසේ ප්‍රපංච ඇතිවෙච්ච සිද්ධිය දකින එක. ඉතින් මෙන්න මේ සිද්ධාන්තය ජීවිතයට එකතු කරගන්න නැතුව අපි භාවනා කරනවා නමුත් අපේ මනසේ මේ gati අඩු වෙන්නේ නැහැනේ කියලා අපි බුදුහාමුදුරන්ට දොස් නොකිය යුතුයි. ඇත්තටම අද අපි කරන ක්‍රමයට මේ ලෝක දේවල් වල වටිනාකම අඩු වුණොත් තමයි පුදුමය. අපි බලන්න මෙච්චර කාලයක් අපි භාවනා කරනවා බණ අහනවා මේ දේවල් වල මේ කියන තරම් ධර්මයේ සුවක්ඛාත නම් සම්දිත්තිකයි නම් අකාලිකයි නම් ඇවිල්ලා බලන්න කියන gati ටික ධර්මයේ තියෙනවා. ඒ කියන ධර්මයම නම් අපි කරන්නේ ඇයි මෙච්චර කළා අපේ මනසය මේ තරම් වටිනාකම තියෙන ලෝකේ. ඇයි මේ ලෝකෙ මේ තරම් අපි ගැටෙන්නේ? ඇයි මේ තරම් ලෝකෙක ලෝකෙ අපිට ඇත්තම වෙලා තියෙන්නේ? එහෙනම් කොතනද වැරද්ද? මොකකද වැරද්ද කියන එක හිතන්න කාලයක් තියෙනවා. හිතන්න වෙනවා. එහෙම වුණාම තේරෙයි අපේ ජීවිතය අනිකක් වෙලා සතිපට්ඨානෙ අනිකක් වෙලා අපිට තියෙන්නේ. භාවනා කරන්න අර මං කිව්වේ මම අම්මා සිහිපත් කරලා අම්මා බලන්න කියලා ගිහිල්ලා අම්මා බලලා අම්මා බලලා ආවා කියලා මේ තරම් ක්‍රියාකාරකම් ටිකක් කරද්දි වැරද්දක් පෙන්වන්න ඉදිරිපත් උන්නේ කවුරුවත්. සතිපට්ඨානයක් නැහැ. ධර්මයක් නැහැ. මුකුත් නැහැ. ওই ඔක්කොම කළා පස්සේම භාවනා කරනවා කියලා ආනාපාන සතිය වඩනවා, කෙස්ලුම් නේද කියලා කුණු කොටස් ටික බලනවා, කරන්න තියෙන ඔක්කොම ටික කරනවා. නමුත් අවශ්‍ය අරමුණේ නැහැ. ඉතින් මේකෙදි මේ කරන දෙයින් ඒ කරන මොහොතට తాවකාලිකව රාග ద్వේස මෝහ ඇති නොවි සංසිඳීමක් ඇති වෙනවා. නමුත් මේ සතිපට්ඨාන ජීවිතය තුලදී වඩද්දි ඇති වෙන්නේ සමුච්ඡේද වශයෙන්ම ඉතුරු නොවන විදිහටම කෙලස් ගෙවෙන එක. මෙහෙම එක තැනක ඉඳගෙන කළාම රබර් බෝලයක් වතුර යටෝ බාගෙන යනවා වගේ සිද්ධියක් මේ කරන්නේ. අත ගත්ත ගමන් උඩට එනවා. මේක පුළුවන් තරම් කළා කළා පැයක් හරි දෙකක් හරි ඉන්නකම් හොඳයි. කෙලස් නැහැ අරමුණ නැහැ රාග දේශ මොහ නැහැ හොඳටම කළොත් ඒ එකකම යම්තාක් මනස තියෙන දවස් දෙකකුත් ඉඳී. සතියක්මාරකුත් ඉඳී. නමුත් නොබෝ දවසකින්ම ඒක පිහිටයි දෙන්න බෑ. මොකද ආපහු ජීවත් වෙන ජීවිතයේ තියෙන මේ ගතිය හේදෙන විදිහටයි අපි ජීවත් වෙන්නේ. මෙහෙම එක තැනක ඉඳගෙන ඇති කරගත ගතියක් තියෙනවා මේක වර්ධනය වෙන විදිහට නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් එක තැනක ඉඳගෙන භාවනා කළා නම් ඒ කලා කියන්නේ මට ලෝකයේ හම්බ වෙනකොට පවතින ඇත්තයි අරමුණු වෙන්න ඕනේ. ඔබ තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. මේ සතිපට්ඨානය අපිට ඇත්තටම මාර්ගයට නිවැරදි උත්තරේ නොයන්න හේතුව මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ තියෙන අර්ථ වර්ධීමයි කියන එකයි මගේ අදහස. ඒ අර්ථය හරියට ලැහැලා ගත්තොත් ස්පර්ශ ආයතන හයේ හැසිරුණොත් කර්මමයි කියන එක එයාට තේරෙනවා. ලෝකේ කියන එක තව පැත්තකින් ගත්තොත් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන තුන් ලෝකයට කෙටි සංකේතයක් දුන්නොත් චක්කු සෝත ගාන ජීව කාය මන කියන මේ ස්පර්ශ ආයතන හයේ ජීවත් වෙන එකටයි ලෝකය කියලා කියන්නේ. ලෝකෝත්තරය කියන එකට කෙටි වචනයක් දුන්නොත් මේ ස්පර්ශ ආයතන හය ගිනිගත් යකඩ වැටක් වගේ දකිනවා. ඒකෙන් හිත බැහැර කරගන්නවා. ඒකට හිත නැමෙන්නෙම නැතිකමටයි ලෝකෝත්තර කියලා කියන්නේ. ගාඩ තියෙන දක්ෂකම කියන්නේ මේ ආයතන 6ම පරිහරණය කරමින් ආයතන 6 මිදලා ඉන්න එක. S2 වහගෙන එකම එකක්වත් පරිහරණය නොකර ඉන්න එක කාටවත් පුළුවන්. ඒත් එයාට බෑ මන ආයතනේ පරිහරණය නොකර ඉන්න. නමුත් මේ දර්ශනයේ ඇහත් පරිහරණය කරනවා කන නාසය දිව ශරීරය නමුත් එයින් වෙන් වෙලා ඉතින් මේක ටිකක් ගැඹුරු දර්ශනයක්. ගැඹුර උනත් ප්‍රශ්නයක් නෑ මේ කියන දර්ශනය අරගෙන දෙනවා සතිපට්ඨානය. අපි හිතන තරම්ම සරල නෑ සතිපට්ඨානය. අපි හිතන තරම්ම ගැඹුරු නෑ සතිපට්ඨානය. හරියටම කළොත් සතිපට්ඨානය වඩනවා කියන කාරණා විතරමයි කළ යුත්තේ නිවන් දකින්නවා කියන එක කළ දෙන එක යාට අයිති වැඩක්. සතර සතිපට්ඨානයට අයිති වැඩක් සම්‍යක් ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන දේවල් තමන්ට දක්වලා ඊට පමුණුවලා ඒක සාක්ෂාත් කරවල මග වඩවල නිවන සාක්ෂාත් කරලා දෙනවා කියන එක සතිපට්ඨානට අයිති වැඩක්. අපිට තියෙන්නේ කෙලස් තවන වැරැතු මන නුවණින් යුක්ත වූ සිහියකින් කය ගැන බලනවා කියන ටික කරන්න. කය ගැන බල බලි බැලිය යුත්තේ කයවල් හම්බ වෙන අම්මා කියලා මට සිහි වෙන තැන සතිපට්ඨාන වඩන්න හොඳ අවස්ථාවක්. අම්මා බලන්න යනවා කියන තැන සතිපට්ඨානෙ යෙදෙන්න තියෙන හොඳ අවස්ථාවක්. අම්මා හම්බ වෙනවා කියන තැන සතිපට්ඨානෙ කායගත සතිය ගෙනියන හොඳ අවස්ථාවක්. අම්මා හම්බුලා ආවා කියන තැනක සතිපට්ඨානෙ සිහියේ පතිත වෙන්න හොඳ අවස්ථාවක්. යාළුවෙක්ව සිහි කරනකොට යාළුවා කියන තැන පවතින රූපී ඇත්ත දකින සතිපට්ඨානෙ කාය ගැන සිහිය පිහිටවන හොඳ අවස්ථාවක්. යාළුවා ගැන කතා කරන යාළුවා හම්බෙන්න යනවා කියනකොට සතිපට්ඨානේ වඩන කාලේ යාළුවා හම්බ වෙනවා යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නේ කියන තේ සතිපට්ඨානෙ පිළිටන්න හොඳ අවස්ථාව. ගිහින් ආවට පස්සේ එහෙමයි. Taman ඉන්නවා කියන එක සිහිපත් වෙනකොට සතිපට්ඨානෙ වඩන්න තියෙන හොඳ කාරණාව. මම මෙහෙම ගියානේ කියලා Tamanව අතීතයෙන් සිහිපත් වෙනකොට Tamanගේ Taman ගියේ Tamanගේ අතීත කයම සිහිපත් කරගන්න සතිපට්ඨානට හොඳ කාලේ. මම හෙට මෙහෙම යනවා කියනකොට හෙට යනමාව අරමුණු කරගෙන වෙනෙහි කරන්න සතිපට්ඨානට හොඳ කාලේ. ඒ නිසා හුරු වෙන්න ජීවිතයේ මේ අරමුණු එක්ක කායගත සතිය වඩන්න. එහෙම වුණොත් වැඩි දවස් යන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අවුරුදු 7ක් පැත්තකින් තිබේව අවුරුදු 6ක් 6ක් පැත්තකින් තිබේව 5ක් හතරක් තුනක් දෙකක් එකක් ඒ පැත්තෙන් තිබ්බ දවස් 7ක් මහින් මේක කරන්න අනාගාමී හෝ රහත් ඵලයට ඇත වෙනවා කියලා කිව්වනම් ඒ කියපු එක එහෙමමයි ඒක සුවකාතමයි නමුත් ඒක ඒ විදිහට ඒ තැනදී නොකරන එකේ ප්‍රශ්නය ඔබතුමාලාගේ මනසින්ම සිහිපත් කරලා බලන්න අපි කායගත සතිය පැය ගණන් වඩන එක තැනක ඉඳගෙන නමුත් ලෝකේ කයවල් හම්බ වෙන අරමුණු හම් වෙන තැන්වලදී අපි ප්‍රයෝජනට ගන්නෙ නැත්නම් අවශ්‍ය දේ වෙලා නැහැ. මෙන්න මේකයි මම කතා කරන දේ වෙනස මම කියන්නේ අපේ ජීවිතය කියන එක ගොඩනැගිලා තියෙන අරමුණු ටික එක සතිපට්ඨානය භාවනාව කරන්න කියලා. මේකට කාලයක් නැහැ, වෙලාවක් නැහැ, තැනක් නැහැ, ඉරියව්වක් නැහැ. මට අම්මව සිහිපත් වෙන්න කාලයක් නැහැ. තැනක් නැහැ. වෙලාවක් නැහැ. ඉරියව්වක් නැහැ. ඕනම ඉරියව්වේදී අම්මා සිහිපත් වෙන්න පුළුවන්. ඕනම තැනකදී සිහිපත් වෙන්න පුළුවන්. උදේ දවල් රැ ඕනම කාලෙකදී මට අම්මා සිහිපත් වෙන්න පුළුවන්. නේ? එතන සතිපට්ඨානේ වඩන්නත් මට මේ ඕනම කාලෙක කාලයක් වෙලාවක් තැනක් ඉරියව්වක් තියෙද? ඒ නිසා මම ඔය අම්මා කියන මාතෘකාවෙන් ගත්තට ඒ වගේ හැම අරමුණක් ගැනම කයවල් හම්බ වෙලා පුද්ගලියෝ හම්බ වෙලා යම් තාක් සිතින් කියින් කිරින් අපිට කරලා ලෝකේ තනා ගන්න පුළුවන් හැම කයක් අරඹයාම රූපයක් අරඹයාම යතහ වූත ස්වභාවයෙන් කය ගැන බලන්න හුරු වෙන්නේ. ඔයගලන්ට මේ හැම තැනකම තියෙන පටිගය කියන එක දුරුයි. අපි අපේ මනස එක්ක පූසෙක් හරියට සෙල්ලම් කරන්න යමක් නැත්නම් උගේ නැට් එක සෙල්ලම් කර කර ඉන්නවා වගේ අපි අපේ මනස එක්ක පුදුම විදිහට මේ සෙල්ලම් කර කර ඉන්නේ කියලා තේරෙනවා. මනසින්ම ප්‍රතිපක්ෂ අරමුණු හදාගෙන අහවලා මෙහෙම කිව්වා මට මෙහෙම කිව්වා මම මෙහෙම කිව්වා අපි කියමු අනාත්ම කන බොන ආහාරෙන් හදුව අනාත්ම රූපය කැස්පිලි පිටට එන්නේ නම් මම නම් කෙනා සිහිපත් කරගත්තේ කෙනා මට මෙහෙම කිව්වා කෙනා මෙහෙම කළා මෙහෙම කිව්වා මම යාට මෙහෙම කිව්වා කියලා හරියට එකම චිත්‍රපටයක එකම නළුවෙක් චරිත දෙකක් රඟපානවා වගේ හිතම තව කෙනෙක්වත් හදාගෙන තමුණුත් හදාගෙන දිත්‍ය චරිත හැම වෙලාවෙම තියෙන්නේ. මේ මෙන්න මේ කාරණාව ඕගලන්ට තේරෙයි. ඒක තේරුණු දවසටයි ඇත්තටම අපිට සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපි තාම ලෝක කෙනෙක් කියපු දෙයකින් නම් ලෝක කෙනෙක් එක්ක දැනගෙන නම් තියෙන්නේ ලෝකේ කෙනෙකුට බැනලා නම් ලෝකේ කෙනෙක් එක්ක හොඳ කළා නම් ලෝකේ කෙනෙක් එක්ක නරක කළා නම් ගනුදෙනු කළා නම් තියෙන තාම අපිට සම්මාදිට්ඨිය කියන එක ඇවිල්ලා නැහැ. සම්මාදිට්ඨිය ආවහම ශුන්්‍යතාවයක් බාහිර තියෙන්නේ අපි තනියමයි මේ ඔක්කොම රඟපාලා තියෙන්නේ කියන එක තේරෙයි. ඉතින් ඔන්න ඔය වැරද්ද හසු වෙන්න නම් සතිපට්ඨානයට නිවැරදිව නුවණ අරගෙන යන්න කියන එක තමයි මට කෙටියෙන් කියන්න තියෙන්නේ. දැන් සද්දෙන් අපි තේරුම් ගත්ත දේ දැනගත්තා. සද්දෙන් සද්දෙන් සද්දේ ඇහෙනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒකෙන් තේරෙන දේ තියෙනවා. ඒක මම තුලයි වෙන්නේ කියන එක දැනගත්තා. දැනගත්තට කමක් නැහැ. ඒත් ඉන්න මම විදර්ශනා කරා. හරි. එතකොට හරි. මම කියලා හම් වෙන කය විදර්ශනා කරන්න එතකොට ඔය ප්‍රශ්නේ නෑ. මම කියන තැනත් හොඳට බැදීතුනේ කනපුන ආහාරයෙන් හැදුණු මේ දකිනකොටම මම කියන අදහස සිල්පත් වෙනවා කියන එක මිසක ඉඳගෙන ඉන්න මම හම්බ වෙන්නේ නැහැ. ඒක සද්දේ විතරකද? සද්දේ විතරක් තේරුමක් විතරක් තියෙනවා. මට තේරෙන්නේ නැහැ පුතේ කියන්නේ. යක්ඥාන සම්මස තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කියන එක තමයි තේරුම් ගන්න කෙනෙක් ඉන්නවද නැද්ද ඉන්නවනම් ඉන්න කෙනා කවුද නැතිනම් නැති ධර්මතාවය මොකද්ද කියන පොතුමාට පහදලා දෙයි කායගත සතිය වඩන හැටි කීපක තේරුණා ඒක කරගෙන යන්න එයාට අයිති දෙයක් තමයි වැරද්දක් වෙනම අයින් කරන එක නිවැරද්ද ළඟා කරලා දෙන එක. පුද්ගලික සත්‍යයක් ඉන්නවා නම් ඉන්න පුද්ගලයා අයින් කරලා දෙන එකත් සත්‍ය පුද්ගලයක් නැතිනම් නැති ධර්මතාවය සාක්ෂාත් කරලා දෙන එක මේ හැම දෙයක්ම පෙනෙන මට්ටමට ඇවිල්ලාම ඔය ප්‍රශ්න විසඳලාමයි මේ ආශ්‍රයක්ෂය වෙන්නේ. මම කියන්නේ බොහෝ ගැඹුරු ප්‍රශ්න ලොකු දේවල් එපා සත්‍යපට්ඨානේ වඩන හැටි විතරක් ඉගෙන ගන්න. එතකොට එයාට නුවණක් ඒ සතිපට්ඨානේ දන්නා වූ දක්නා වූ නුවණක් වේද හේද පටික සම්පන්නයි කියන නුවණක් අද ඔබලන්ට හිතේ නම් හරි මේ ඔක්කොම දේවල් අපි අයින් කරන සතිපට්ඨාන නුවණ තමයි සතිපට්ඨාන නුවණ කාගේද කියලා ප්‍රශ්නයක් ඕගලන්ට තියෙන. ඒ ප්‍රශ්නෙට බෙහෙලා දෙනවා සතිපට්ඨානය. එහෙනම් දැන් තමයි කරන්නේ. අපි දන්නේ ඒ නුවණ අපිට තියෙනනේ ඒක අපි දන්නවා දැන් අපි කෙනෙක් වෙන හිතන කෙනෙක් බලන්න යන කෙනෙක්ට තාම හේතු සකස් වෙලා නැහැ ඒ අපි තීරිකව දන්නවා ඒක ඇයි අපේ හිත අපිට ඒක අර කල්ලාර සිද්ධියක් නුනක් දැක්කේ මොනවත් හොඳට ඔය අරගෙන මෙහෙම කරන්නේ කන්නාඩියේ කෙනෙක්තියක් නෑ විහාට පස්සේ හැදුණු කියලා නෝන හම්බුනේ නිකන් නෙමෙයි යන්න කලින් එකම දැන් සුභතාවයක් තියෙන කියන නෝන තිබුණා. ඒ නිසා යන්න කලින් අරමුණක නුවණ තිබුණාම අරමුණ හම්බ වෙන වෙලාවේදී එතන තියෙන ගිය නිසාමයි හැදුනේ කියන කාරණාව දකිනකොට ඒකට උපාදාන වෙලා ඉන්නේ. එතකොට පැත්තකට යනකොට මේක ඉතුරු නැතුව නැති වෙනවා. උපාදාන නිරෝධ භව නිරෝධ කියන එක වෙනවා. ඔබතුමාට අමල් මහත්ය බලන්න යන්න ඕනේ කියනකොටම යන්න කලින්ම නුවණ තිබුණොත් නෑ. එතන තියෙන්නේ කනබුනාරින් ලොකුණු කොටස් ටික ගියාම මාතුලාසොයි දෙන්නේද කියලා යන්න කලින්ම නුවණක් තිබුණා. ඔබතුමාට හම්බ ඔබතුමීට හම්බ වෙන වෙලාවදී මේ අමල් කියලා අල්ලගෙන හිටියේ නෑ. ඒ රූපයයි මාතුල්‍ය ආශ්‍රයයෙන් කියලා තමන් තුළම ඔය මට්ටම හැම තිස්ස මට්ටමට ආවොත් දැක්කට පස්සේ ඉතුරු වෙන්නේ නැතුව ඇති. දැන් වෙන්නේ අපිට කොච්චර දුවතාව අපි මෙහෙම හිතුවට අවශ්‍ය කියලා කියන්නේ නෑ අපිත් මේ හිතේ මෙතන කන බොන ආහාරයෙන් යුක්ත කෙනෙක් කිව්වොත් හිත යකින් තියෙන නෑ වුණාට අමල් ඉන්නවද කියන හැඟීම තියෙනවා. ඒකයි මේක ගෙවෙන්න ඕනේ කියන්නේ. යම් දවසක ඔය ඇත්ත තිබුණාම හම්බෙච්ච වෙලාවදී ආ මේ අමල්නේ කියලා හිතයි කයයි දෙක ඊට නැඹුරු වෙලා තියෙන ගතිය නෑම. රූපේ හොඳට දකිනවා Taman තුලමයි කියන තැනකින් ඒ හින්දා කන්නාඩිය පවුඩර් ගන්නෑ වගේ මෙහෙට ඇත්ත කරගෙන මෙහි අමල් කෙනෙක් එක හිතින් කියින් කියින් කරන්නේ මම නෑ. එතකොට මොකද එතන කෙරළු රූපේ ප්‍රකටයි යාට. වෙන මුකුත් එපා. අස්පන අපිට පේන මට්ටමක් මේ කියන්නේ. කෙස්තික පුද්ගලයා නෙවෙයි ලොම් නිය දත් හම් මස් නහර ඇට මේ එකක්වත් මේ ඒ ටික මත පතිත වෙලා තියෙන වර්ණ සටහනක්වත් කෙනෙක් නෙමෙයි එහෙනම් මම්ම කෙනා සිහි කරගෙන කෙනෙක් එක කතා කරනවා කියන අදහසින් මම මංගේ හිතත් එක්කම මේ හිත හිතා කිය කියන්නේ දෙන්නේ කියලා තේරෙනවා ඊට පස්සේ එතනද මේ රූපේ දකින්නට මේ කෙනෙක් ආවා මේ දමයන්ති නෝනාවනේ දමයන්ති ආවනේ කියලා එතන හිතාගෙන හිතින් කියින් කරනවා ඇති නේද කියලා දෙපැත්තම පේනවා ඇත්තටම වෙලා තියෙන්නේ මේ රූපය දකිනකොට නිතර කුණු පොකොරස් ටික නොදන්නා කම නිසා ආමේ හාමුදුරුවෝ කියන අදහස දීපත් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන කුණු පොකොරස් ටිකයි චිත්‍රය නොදන්න නිසා මේ ධම්මන්තරුන් ලාවණ්‍යද කියන එක දීපත් කරගන්නවා. දැන් අවිද්‍යාව ඇතුලේ මට ධම්මන්තරුන්වත් වෙනකොට මෙහාට හාමුදුරුවොත් වෙනකොට දැන් හාමුදුරුවෝ කතා කරනවා එයාට කතා කරනවා කියන කාරණාවක් ලෝකෙට එනවා. නමුත් යථාර්ථයෙන් අපි මනසේ මනස තුල දවිස් නැහැ. කටයුතු කිරීමක් නැතිවෙනවා. ඔන්න ඒකයි යන්න කලම ඒ කියන්නේ මෙතන ඉඳන් ඒක අවිද්‍ය යස්ති වාසේසී රාග නිරෝධ සංකාර නිරෝධ කියලා කියන අවිද්‍යාව ශේෂයක් නැතිනවා. ඔබතුමියට රූප ධාතුව හොඳටම පැහැදිලි නම් කන බොන ආහාරයෙන් හදපු කෙස්ලු මේදත් ටික කෙනෙක් නෙවෙයිමයි කියන එක පැහැදිලිම පෙනෙන මට්ටමකට. හිතියොත් ඇස් ඉදිරිපිටට ආවත් ඔබතුමිය හිතුවත් කිව්වත් කළත් මේ කෙනා කියනක තමන්මයි හිතාගෙනයි හිතන්නේ කියන්නේ කරන්නේ කියනක තේරෙනවා මොකද මම හිතුවට කිව්වට කළාට ඒ රූපේ කෙනා වෙන්නේ නෑමනේ කියන එකක් තියෙනවා. එතකොට එදාට කෙනා කියන අමල් කියන අදහස මෙහෙට නැමෙන්නේ නෑ. ඒකයි. උපාදාන වශයෙන් කිසිවක් කරගෙන නෑ. නැචකින්ච ලෝකේ උපාදේති. උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයගේ මනස මිදිලා කෙලෙසුගේ මනස මිදිලා කියන්නේ Taman තුලම හිතගෙන ඉන්නේ. අරමුණු මතපත් වෙන්නේ නැහැ. එතකොට තියෙන දේ මොකද්ද? උපාදාන නිරෝධ භව නිරෝධ කියලා කියන පැත්තකට ගියාම කන්නාඩින් අහකට යන ඡායාව නැතිනවා වගේ. දැකපු දර්ශනේ ඉතුරු නැතුම නැති වෙච්ච බව ප්‍රකටයි මනසට. ආයුතුරු වෙන්නම නැහැ. කන්නාඩියේ දැකපු ඡායාව විතුරු නොවුනේ පෙනෙන වෙලාවෙදි කන්නාඩියට නොනැමී පැවතුණු නිසා. පෙනෙන දිනාවෙදි කන්නාඩියට නොනැමුනේ බලන්ද යන්න කලින් ඒක ගැන නුවණයි. යම් දවසකදී පෙනෙන අරමුණේ ඊට නොනැමෙති නොනැමී පවතින්න නම් පෙනෙන අරමුණ උපදින්න කලින් ඒ අරමුණ ගැන ඔයගොල්ලෝ නුවණ තියෙනවා. ඒ නුවණයි මේ සතිපට්ඨාන අපහුරු කරන්නේ. පෙනෙන්න කලින් ඒ නුවණ තිබුණොත් තමයි පෙනෙන වෙලාවේදී නොඇලී ඉන්නවා කියන එක නොබැඳී ඉන්නවා කියන එක උපදවාසී නොගෙන ඉන්නවා කියන එකයි. එහෙම හිතියොත් තමයි දැක්කපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක දැකපු දේ දැකීමෙන් පස්සේ ඇති බවට ඉතුරු වෙනවා කියන එක නැති වෙන්නේ. භව නිරෝධය. ඉතුරු නොවුණු දෙයක් අපෝ හොයාගෙන යන්න බෑ. යනවා නම් සිහියෙන්ම යනවා මිසක ගියාම ඉපදේ කියන තරක සිහියෙන් මිසක යන්න බෑ. එතකොට කෙලෙසියි. ප්‍රතිසන්දිට යන්නේ ඉඩ නැහැ. අද තියෙන හිඳයි අසිහියෙන් යන්න පුළුවන්. උපද්දවාගෙන යනවා කියන දැන් නැති දෙයක් Tamanට එහෙම දෙයක් නෑ. නමුත් ගියාම අපි කියමු නිදගාවට ගියාම ඡායාව හැදිලා පෙනේ කියන තැනකින් යනකොට නුවණින්මයි කරන්නේ නමුත් ඡායාව තිබුණොත්ම තියෙන කෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තරහෙන් යන්න පුළුවන්. තිස්සංගත සතෙක් ගත්තොත් තවත් දැකපු අනිත් සතාට බල්ලා හරි තව සතෙක් හරි දැක්කොත් ඉන්න කෙනාට කැමැත්තෙන් යව සිහි කරගෙන ඉඳගවට යන්න පුළුවන්. එයා ඉන්න කෙනා බලන්න යනවා කියලා කැමැත්ත ඇති කරගෙන ගියත් ඒ එයාට හම්බුනේ ඒ ගුණ හින්දාම හැදිලා. ඉන්න කෙනාට හපන්න ඕනේ කියලා තරහෙන් ගියත් ඒද ගියාට පස්සේමයි හැදිලා පෙනේ. නමුත් යන්න යාට හේතු වෙලා තිබුණා යන්න කලම එතන හිටපු නිසා හැදිලා පේන එක පේන්නේ යාට ඒ වගේ අපිට භවය කියන එක සකස් වෙලා තියෙන නිසා යන්න කලම බලන්න කලම බලන්න ඕන කෙනා යන්න ඕන තැන හැදිලා තියෙන හින්දා බලන කොටත් යන කොටත් තිබුණු දේ හම්බ වෙන පුදුමයක් නෙමෙයි හම්බ වෙනකොට තියෙන දේ හම්බ වෙනවා කියන එකම උපාදානය. අල්ලගෙන ඉන්නේ. තියෙන දේ බලන්න ගියොත් තියෙන දේ පේනවා කියන එක පුදුම නැහැ. තියෙන දේ පෙවුනොත් පෙවුණු දේ තියෙනවා කියන එක පුදුම නැහැ. යම් කිසි කෙනෙකුට බලන්න කලිනුත් නොතිබුණා නම් හම්බ වෙන්නේ පෙර නොතිබිච්ච දෙයක්මයි. නොතිබිච්ච දෙයක් හම්බ වෙනකොට අහකට යනකොට නැති වෙනවා ඉතුරු නැතුව. මේක වෙන්නේ හිතලා කරන එකක් නෙමෙයි. කෙලෙස් ටික අතහැරීමෙන් වෙන්න ඕනේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධන නිරෝධම්ම කියන එක මට හිතලා අපි වෙන දේ කරන තිබුණාට විතරක් නැතිනම් කියලා හිත හිතයින සිද්ධියක් නෙමෙයි ඔය කියන්නේ. මනස තුල විද්‍යමාන වෙන සිද්ධියක් වෙන්න ඕනේ සිද්ධියක්. එතෙන්ට එන්න තමයි ඒ දර්ශනෙට එන්න තමයි සතිපට්ඨාන දෝතරන්නේ. විපස්සනා කරන්නේ හැම වෙලාවෙම භවය. භවය කියලා කියන්නේ අපිට හිතට සිහි වෙනකොට සිහි වෙන දේ හෝ කෙනෙක් බාහිර ඉන්නවා කියලා පින්නටම තියෙනවනේ. එතෙන්ටයි විදර්ශනා ඥානය අරගෙන යන්නේ. සිහි වෙන අරමුණේ නෙමෙයි. දැන් උත්මාට කාන්ති කියලා සිහි වුණොත් ඔය හිතේ සිටුවිල්ලක් විතරකයක් සංඥාව දෙවම් කුදිතන්නේ නැහැ. තංග අනාගතයට යනවා. හරිද මම හිතලා බාහිර කෙනෙක් හිතාගෙන ඉන්නවා කියලා මොනවනම් බලන්න කියලා ගියාම එතන කනබුන ආහාරයෙන් හැදුණු කෙසලුන් හේදත් ආදී කුණ කොටස් ටිකක් තියෙනවා. පිටි මේ හැදේ දකින්නකොටම මේ කාන්ති කියන අදහස මට සිහි වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයේ ගැන තමනෝයි හිතන්නේ. අනාත්ම මහ භූත සහ උපාදාය රූප ටිකක් ඇසිරිවිට එනකොට තමන් හිතනව නේද? එහෙම නැතුව තමන්ගේ සංඥාව ඒකට බහලා කාන්තිගේ ඇගේ තියෙන කෙසලුන් හේදත් ඒව බලන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එහෙනම් අතීතයේදීත් මම හිතාගෙන ඉන්න විදිහ කෙනෙක් බාහිරින් ඉඳලා නෑ අතීතයේත් වෙලා තියෙන මේ ඇත්තනේ මහ භූත සහ උපාදාය රූපය සිද්ද පිටට යනකොට මාතුල ආශ්‍රය ඉඳලා නේද තියෙන්නේ කියලා ඒක ආරම්භක දෙකට යනවා ඔච්චරයි අවි අවිඥානික අචේතනික වස්තුවක් හම්බ වුණොත් මහ භූත තියෙන තැනක පිහිටි වර්ණ සටහන චිත්‍රය ඇස් ඉදිරි පිටට යනකොට අදහස එනවා දැන් කොළඹ නගරය කියලා ඔබතුමාට සිහි කරන්න හදනකොට ඔබතුමා හිතාගෙන කොළඹ නගරයක් එහෙ නැහැ තියෙන මහ භූත ටික පිටිතනක පිටි වර්ණ සටහන. දකින්නකොටම මේ කොළඹ කියන අදහස එනවනේ. හැම දෙයක්ම හැම. එතකොට ඒකත් බලන්නේ තමන්ට තේරෙන්නේ නැත්නම් හොඳයි මගේ හිතේ තියෙන නගරයේ විත්තිය කැඳලා තිබුණත් මට එයිනේ මේ අහවල් නගරේ කොළඹ කියලා. එතකොට මම විත්තිය දිහා කොළඹ කියලා බැලුවා කියන්නේ නැහැ. ඒක ඒ විදිහට එම් බලනවා. අවිඥානික වස්තු බලනකොට මහ භූත සතර මහා ධාතු තියෙන දැරක පිහිටි වර්ණ සටහන ඇතුළේ පිට වෙනකොට ඒකෙන් මහ භූත සහ උපාදාය වර්ණ සටහන දක්වන තමන් තුළ ආශ්‍රයදී සවිඥානික ආරමුණේදී මහ භූත හෝ කුණු කොටස් වශයෙන් බලලා ඒ බඳු දැනක පිහිටි වර්ණ සටහන දක්වනකොට තමන් තුළ ආශ්‍රයදී කියලා සිහි වෙන හැම අරමුණකම දෙපැත්ත ඊට පස්සේ තමන් කියන අදහසෙත් එහෙම මහ භූත සහ කුණු කොටස් ටික පිහිටි දැනක මම කියන හැඟීම ඇති වෙනවා කියන එක දකින්නේ. එතකොට මම කියන අදහසින් මේ කොටස් ටික නැඹුරු වෙන එක සුදුසු නෑ නේද කියලා බලන්න. ඒකම තේරෙනවා නම් තමන්වත් පිටියේ ගැදලා බලනවා. එතකොට පිටියේ චිත්‍රයක් ඇඳුම් මේ මම කියන අදහස එනවනම් පිටියේ මේ මාව අත ගන්නවා කියලා පිටිය අත ගාලා චිත්‍රය පැත්තට නැඹුරු වෙලා හරියන්නේ නෑ නේද කියලා. ටිකක් විදර්ශනා කර කර යනකොට හරියි. Mm-hmm.